මේ ඇත නිද ප්‍රථමයෙන් පටිච්ච සම්පාදය ගැන දේශනා දෙක දෙපැත්තේ අද ඉතිරි ඉතිරි දේශනාවයි කිරීමට බලාපොරොත්තු වන්නේ. පටිච්ච සම්පාද ධර්මයන් විස්තර කළ හැකි ආකාර දෙකක් ප්‍රධාන වශයෙන් තිබෙනවා. එකක් තමයි ආත්ම තුනකට සම්බන්ධ කළ විශ්වාස විස්තර කිරීම. ඒ කියන්නේ ගිය ආත්මයේ කන්දද කුසල කුසල කර්ම සංස්කාර තිබෙනවා. ඒ කුසල අකුසල කම්ම සංස්කාර මරණ මොහොතේ සිහිපත් වෙනවා වාචේත භවයට සම්බන්ධ දේවල් ඒක නිසා එයින් ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් මේ භවයේ ප්‍රතිසන්දේ ඥානය ගෙන දෙනවා ඊට පසු ඒ ප්‍රතිසන්දේ ඥානය නිසා නාම රූප ධම්මා සලස්නාදී ධම්ම ඇති වෙලා මේ ජීවිතයේ තුලදී කර්ම සංස්කාර රැස්වෙන්නට පටන් ගන්නවා මේ ජීවිතයේදී ඒ කරන ලද කම්ම සංස්කාර මරණ මොහොතේ නැති වෙනවා. ඒ සීවීම නිසා නැවත අනාගත භවයකදී ප්‍රතිසන්දියක් ගෙන දෙන ඉදීමක් පුනර්භවය සිදු මේ ආකාරයෙන් ආත්ම තුනකට සම්බන්ධ කරලා මේ පටිච්චසම්පාදන්නය විස්තර කරන්නට පුළුවන්. ඒ වගේම එක ආත්මයකට මේ භවයකට පමණක් සම්බන්ධ කරලත් මේ පටිච්චසම්පාද ධර්මයේ විස්තර කරන්නට පුළුවන්. එසේ ඒකාත්ම භාවයකට පමණක් සීමා කරලා පටිච්චසම්පාද ධර්මයේ විස්තරය හරියට අවබෝධ කරගත්තු කෙනෙකුට පටිච්චසම්පාද ධර්මයේ පහසෙන් අවබෝධ කරගන්නට පුළුවන් වෙනවා. ඒක නිසා මේ එක කොටසක් විස්තර කිරීමට ප්‍රථමයෙන් මම කල්පනා කළා මේ ඇයිද මේ එක ජීවිතයකට එක භවයකට සම්බන්ධ කරලා මේ පටිච්චසම්පාද ධර්මයේ ක්‍රියාත්මක වන්නේ කෙසේද කියන කරුණ පෙන්වා දීමට. එතකොට ඒ කරුණ මේ සෑම දිනකටම පහසෙන් අවබෝධ කරගන්නට පුළුවන් ශක්තිය ලැබෙනවා කියලා අපි හිතන්නේ. දැන් අපි දන්නවා අපේ ඇඟ තියෙනවා සිත තියෙනවා නාම රූප ධර්ම දැන් පවතිනවා. මේ ඇඟේ සාසිතේ ඇඟ ශරීරයේ තියෙන ඇහැ කන නාසය දිව ශරීරය ඒ වගේම සිතට අපි මනසේ කියලා කියනවා. මේ නාම රූප ධර්මයන් පවතින නිසාම ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන ධර්ම පවතිනවා කියලා අපි කියවුනේ එයින් අදහස් කරන්නේ නාම රූප ධර්මයන් පවතින නිසාම නාම රූප ධර්මයන් පවතිනවා කියන කතාවක්. කියන්නේ ඇහැ, කන, නාසය, දිව, ශරීරය කියන එක රූප ධර්ම. හිත නාම ධර්මයක්. ඒකට නාම රූප ධර්ම නිසා නාම රූප ධර්ම පවතිනවා කියන එකමයි ඒ විදිහට අපිට කියන්නට සිදුවන්නේ අර කලින් කියපු විදිහට පටිච්චසම්පාදන්නේ කියනවා. එතකොට මේ නාම රූප ධර්මයන්ගේ පැවතීම නිසා අසකනාසය ආදී ඉන්ද්‍රිය ධර්මයන් පවතිනවා. මේ අසකනාස ආදී ඉන්ද්‍රියන්ට අරමුණු හොම වෙනවා. එතකොට රූප කනට ශබ්ද රසනාසයට ගඳ සුවඳ දිවට රස ආදී. ඒ අරමුණු හමු වුණාට පසුව සිදුවන ක්‍රියාදාමය තමයි පංචස්කන්ධ ධර්මයන් ඇතිවීමෙන් නැතිවීමෙන් යාම. දැන් උදාහරණයකට අපි ගමු ඇහැට රූපයක් පෙනුනායි කියලා. ඇහැට රූපයක් පෙනෙනකොට රූපේ දර්ශනය වෙනවා දර්ශනය වෙනකොට රූපේ පිළිබඳ දැනීමක් ඇති වෙනවා චක්ක විඥාන සිතයි ඒක පහළවන්නේ මේ විදිහේ ඇතිවන්නේ විඥානස්කන්ධයේ පහළවීමක් පළමුවෙන්ම ඇතිවන්නේ ඒකයි කියන්නේ රූපස්න රූප ධර්මයන් පවතිනවා සම්මත වශයෙන් අපි මේ කතා කරන්නේ රූප ධර්මයන් පවතිනවා එතකොට ඒ රූපය ඇහැට හමු වුණා දැන් පළමුවෙන්ම පහළවන්නේ චක්ක විඥාන සිතයි ඒ විඥාන ස්කන්ධය පහළ වෙන්නේ රූපයේ පිළිබඳ මේ විඥානය පහළ වුණාට පසුව ඒ රූපේ හඳුනා ගන්නවා සිතින් මේ අසවල් දෙයක් අසවල් කෙනෙක් අසවල් පාට හොඳයි නරකයි ආදී විවිධ ආකාරයෙන් ඒක හඳුනා ගන්නත් පුළුවන් ඒ දකින්න ලද රූපයේ හඳුනා ගැනීමක් ඇතිවෙන විට පහළවන්නේ සංඥා ස්කන්ධය එතකොට මේ රූපේ හඳුනාගත්තු ආකාරයට අනුව බොහෝ විට වේදනාවල් ජනිත වෙනවා ඇතට පෙනෙන රූපය අපි හඳුනාගත්තේ සුඛය දනවන ආකාරයෙන් නම් සුඛ වේදනාවකුත් ඒ හඳුනාගත් රූපය අපි හඳුනාගන්න ලබන්නේ දුකක් ගෙන දෙන ආකාරයෙන් නම් දුක් වේදනාවකුත් ඒ වගේම මදහත් ආකාරයකින් එක හඳුනාගත්තා නම් මදහත් වේදනාවකුත් ඇති වෙනවා එතකොට මනෝපයිචාර ධර්මය කියලා බුදුහාමුදුරුවෝ දක්වලා තියෙන්නේ. එතකොට මේ මේ සංඥාව ඇති වුණාට පස්සේ මේ ආකාරයෙන් වේදනාව ජනිත වෙන එවිට පහළවන්නේ වේදනා ස්කන්ධය. එතකොට වේදනා ස්කන්ධය ඇති වුණාට පසුව නොඑක ආකාර සිතේරි ගලන්නට පටන් ගන්නවා. ඒ කියන්නේ ඇහැට පෙනෙන රූපය හඳුනාගත්තා හඳුනා ගැනීම නිසා වේදනාවක් ඇතිවෙනවා වේදනාවත් ඊළඟට හඳුනා ගන්නවා මේ සුඛයක් මේ දුකක් නැද්ද කියලා. ඒත ඒත ඒතේ වේදනා සංඥා දෙකේ ක්‍රියාදාමය තුළින් ඇති වෙනවා එක්ක ලෝභය ඇති වෙන්න පුළුවන් රාගය ඇති වෙන්න පුළුවන් ආසාව ඇති වෙන්න පුළුවන් තරහව ගැටීම අමනාපය ඊර්ෂ්‍යාව ඕන දෙයක් ඇති වෙන්න පුළුවන් මෛත්‍රිය කරුණාව නැත්නම් මේ අනිත්‍යයි දුකයි අනාත්මයි ආදී විවිධ විවිධාකාරයේ සිතිවිලි ධර්ම කෙනෙකුගේ සිත තුළින් ගලන්නට පටන් ගන්නවා සාමාන්‍යයෙන් පුත්තජන රහත්නෝ කෙනෙකුගේ සිත තුළ බොහෝ අවස්ථාවලදී මේ ක්‍රියාදාමය ලෙසින් සිදු වෙනවා එතකොට එහිදී ක්‍රියාත්මක වන්නේ සංස්කාර ස්කන්ධයේ පහළවීම. දැන් ඇහැට රූපයක් දැක්කාට පස්සේ විඥාන ස්කන්ධය ඇති වුණා, සංඥා ස්කන්ධය ඇති වුණා, වේදනා ස්කන්ධය ඇති වුණා, නැවත සංඥා ස්කන්ධය පහළ වෙනවා. ඊට පස්ව සංස්කාර ස්කන්ධය ජනිත වෙනවා. මේ ඔක්කොම නාම ධර්ම. මේ විදිහට ඒ නාම ධර්ම පහළ වෙනකොට ඒ නාම ධර්ම නිසා සිත නිසා ඇතිවෙන චිත්තජ රූප ශරීරය තුළ ඇතිවෙන්නට පටන් ගන්නවා. චිත්තජ රූප කියන එක මම දන්නවා සිත පහළන හේතුවක්. මේ කය පහ ඇතිවෙන හේතු කීපයක්ම තියෙනවා. එකක් තමයි චිත. චිත නිසා රූප ඇති වෙනවා. එතකොට චිත්තජ රූප පරම්පරාවක් පහළ වෙනවා. ඒ රූප වලට අමතරව චිත්තජ රූපයන් අමතරව ඇහැ රූපයක් ඇහැට අරමුණු වූ රූපයක් රූපයක්. මේ සෑම දෙයක්ම රූපස්කන්ධයේ පහළ වීමක් නැත්නම් රූපස්කන්ධයේ පැවැත්මක්. එන්න මේ විදිහට ඇහැට රූපයක් පෙනෙන විට අනිකර්ම පංචස්කන්ධ ධර්මයන් ඇති වෙමින් නැති වෙමින් යනවා කියන කරුණ මේ අයිත අවබෝධ විය යුතුයි. අනිත් ඉන්ද්‍රියන්ටත් එහෙමමයි. තව එක ඉන්ද්‍රියක් වෙන පමණක් අපි කතා කරමු. කනට ශබ්දයක් ඇහෙනවා. ශබ්දය දැන ගැනීමේ සෝත විඥානයේ විඥාන ස්කන්ධේ පහළ වීමයි. ශබ්දය හඳුනා ගැනීම එතකොට ශබ්ද සංඥාව ඒක සංඥා ස්කන්ධයේ පහළ වීම. ඒක නිසා ඇති වෙන වේදනාව වේදනා ස්කන්ධේ පහළ වීම ඊට පස්සේ වේදනාව මේ වේදනාව ආසඤ්ඤා පිළිබඳ පහළ වෙන විවිධ සිතේ නිසා සංස්කාර ස්කන්ධේ පහළ වෙන සිදු වෙනවා. එතකොට කනත් සබ්දයස් කියන දෙකම රූප ඒ කනයි ශබ්දය ඇසීම නිසා පහළ වූ චක්කම් සෝත විඥාන ආදී නාම ධර්මයන් නිසා පහළ වන චිත්තජ රූප මේවත් රූප මේ සියල්ලම රූපස්කන්ධයට ඇද්දන් මේදී පහළවන්නේ පංචස්කන්ධ ධර්මයෙන් මේ ආකාරයෙන් සිත ඉන්ද්‍රයන්ටත් මේ තේරුම් ගන්න ඕන නාසයට ගඳ සඳහන් වුණාට පසුව දිවට රසවල් ගෑවුණාට පසුව එලෙසින්ම කායට යම් යම් දේවල් ස්පර්ශ වුණාට පසු මනසට විවිධ දේවල් අරමුණු වුණාට පසු පංචස්කන්ධ ධර්මයන් ඇති යටි නැති නැති යන. දැන් අපිට මේ මේ කතාව කියලා දැන් වෙන කතාවක් අපි කියන්නේ දැන් මේ පාරේ යනවා පාරේ යනකොට වැලිකඩ දකින්නවා තනකොළ දකින්නවා නැත්නම් අපි නම් පාඩේ දින ලයිට් කනෝ වගේ දේවල් දකින්නවා මේවා නිකන් දැක්කට කිසිම හැඟීමක් ඇති වෙන්නේ මේ අහවල් දේ දැක්කය මේක අසවල් දේ හඳුනාගන්නෙත් නෑ. ඔහේ අපි යනවා. මේක ලයික් කරනවා කියලා හඳුනාගන්නේ නෑ. ඒක අල්කට කියලා හඳුනාගන්නේ නෑ. දැක්ක දැකීම මාත්‍රයෙන්ම නතර වුණා. ඒක ගැන සංඥාවක් ඇති වෙච්ච නැති නිසා කිසිම වේදනාවක් දැනිට වන්නේ නෑ. සංඥා වේදනා පහළ වෙච්ච නැති නිසා කිසිම සිතිවිලි ධර්මයක් හේරෙලා ඒක නිසා ගලන්නේ නැහැ. මේ විදිහට සාමාන්‍ය පුත්තජන ලෝකයාගේ සිත තුලත් දැකීම් දැකීම් මාත්‍රයෙන්ම නවතින අවස්ථා තිබෙනවා. මේ දැකීම දැකීම් මාත්‍රයෙන්ම නවතින අවස්ථාවක් ඇති වුණොත් අර කියන ලද පංචස්කන්ධ ධර්මයන්ගේ ක්‍රියා ක්‍රියාදාමය දිගින් දිගට බලාගෙන යන්නේ නැතුව නතර වෙනවා. මෙන්න මේ தත්ය රහත් වූ කෙනෙක්ගේ සිතේ පවත්නා වූ සාමාන්‍ය ස්වરૂපය. ඇහැට රූපයක් දැක්කාට පස්සේ දැකීම මාත්‍රෙම නවතිනවා. වෙන මොකක්වත් සංඥාවක් නැහැ මේ හොඳේ නරකේ ආදී වශයෙන් ඕ. ඒක නිසා සංඥා දේශිලා වේදනාවක් නැහැ සංස්කාර දෙන්නේ නැහැ. දිත්තේ නිකමත් නම් භාෂිත කියලා බුදුහාමුදුරුවෝ දක්වන දැකීම දැකීම මාත්‍රෙම නවතිනවා. මේ සාමාන්‍ය රහත් වූ කෙනෙකුගේ සිතේ ස්වરૂපේ කනට ශබ්දාවත් එහෙමයි නාසයට ගඳ සුවඳාවත් එහෙමයි දිවට රස කාට ස්පර්ශ ආවත් එහෙමයි. එතකොට මේ ආකාරයෙන් සිතේලි ගැලීමක් ගලන්නේ නැති නැති වෙනකොට නැති වුණාට අවශ්‍ය නම් ඕන ආකාරයෙන් සිතන්නට පුළුවන්. નિરાයාසයෙන් ගලන්නේ කියන එකයි අපි මෙන්න අදහස් කරන්නේ. දැන් මේ අවස්ථා දෙකක් අපි කතා කළා. ඉන්ද්‍රයන් අරමුණු හමු වුණාට පස්සේ අර කියන පංචස්කන්ධ ධර්මයන් ගලා යන අවස්ථාවක් තියෙනවා සාමාන්‍ය පුත්තජන ලෝකේ. රහත් නෝ කෙනෙකුගේ සිතට. එතකොට එමෙනින්ම ඉන්ද්‍රියන් අරමුණු හමුනාට පස්සේ දැකීම මාත්‍රෙන් දැනීම මාත්‍රෙන් ඇසීම මාත්‍රෙන් නතරවන අවස්ථාවකුත් තියෙනවා. දැන් මේ අවස්ථා දෙක මේ විවිධයකට ක්‍රියාත්මක වන්නට හේතුවක් දෙන්න ඕනේ මොකද්ද හේතුව? අවිද්‍යාව නදස්කම. සාත්වෝ කෙනෙක් අවිද්‍යාව නිරුද්ධ කරගන්න තිබෙන නිසා අර කියන ධර්මයන් ගලන්නේ. ඒ කියන ධර්ම ඔක්කොටම අපි එක වචනයක් කතා කළොත් එහෙම එක වචනයකින් ඒව කියන ධර්ම ඔක්කොම දැක්වුවොත් එහෙම සංස්කාර කියන වචනේ කියන්නත් පුළුවන්. සප්‍රඥාන සංස්කාරය, රූප සංඥාව සංස්කාරයක්, රූප චක්කු සම්පස්සජ වේදනා සංස්කාරයක් ඒ වගේම රූප සංචේතන සංස්කාර රූප සංචේතන කියන්නේ අර මං කියේ වේදනා සංඥා දෙක ඇතුණාට පසුව රූපේ පිළිබඳ පහළන සිටිවිලි හොඳයි අර හොඳ ඕන අර කෝකවර හරි සිටිවිලි මේ නිසා පහළවන රූපස්කන්ධය සංස්කාර එතකොට විශේෂයෙන්ම නාම සංස්කාර ධර්මයන් ක්‍රියාත්මක නොවි ඇසීම් ඇසීම් දැකීම් දැකීම් මාත්‍රයෙන්ම නවතිනවා නම් එහිදී සංස්කාර ගැනීමක් සිදුවන්නේ ඒ පිළිබඳව වේදනා සංඥා සංඛාරා ගලන කෙනෙකුගේ සිත තුළ මේ. එතකොට මෙතන අවිද්‍යාව නිරුද්ධ කරපු නිසා එවැනි සංස්කාර ගැනීමක් රහත් වූ කෙනෙකුගේ සිත තුළ දරන්නේ. පුත්තජන භූමියේ රහත් වූ කෙනෙකුගේ සිත තුළ මානසිකාර පැවැත්මක් නැති නිසා එවැනි සංස්කාර ගැනීමක් සිදු නොවන අවස්ථා තිබෙනවා. ඒ කියන්නේ පාර යනකොට ගල් කැඩ දැක්කා, රෑමේ තනකොළ දැක්කා, ලයිට් කණු දැක්කා, දේමා කියේ සඳහා. එතකොට මේ අවස්ථා දෙකෙන්ම මේ තේරුම් ගන්නට ඕනේ කාරණාව මොකද්ද? අවිද්‍යාව තුල නිස්තිපෙන තාක්කල් මේ සංස්කාර ගැලීමක් තිබෙනවා. අවිද්‍යාව නැති විට මානසිකාර පැවැත්මක් නැති විට මේ සංස්කාර ගැලීම නැහැ. එතකොට ඇහැට රූපය දැකලා එවැනි සිතිවිලි ගැලීමක් ඇති වෙනකොට අපි කියනවා ඇහැ දක්කා ආයතනයක් බවට පත් වුණායි කියලා. නැත්තම් ඇහැ ඉන්ද්‍රිය ධර්මයක් විතරයි. කනට ශබ්දය ඇහිලා එවැනි සිතිවිලි ගැලීමක් ගලන විට එතන සෝතායතනයේ ජනිත වීමක් පහළ වීමක් පවතිනවා. නැත්තම් සෝතේ ඉන්ද්‍රිය ධර්මයක් පවණයි. දැන් මේ ඇගේ ජීව තියෙනවා, නාසය තියෙනවා, මේවා දැන් ඉන්ද්‍රිය ධර්ම පමණයි. මොකද ඒවට දිවට රස ගෑවිලා නැත්නම් ඒ වගේම නාසයේ ගඳ සුවඳ දැනෙලා නැත්නම් මොනවත් අරමුණු නැහැ. අරමුණු නැති නිසා සිතෙන්නේ නැහැ. ඉන්ද්‍රිය ධර්ම මෙහෙම පවතිනවා. නමුත් ඒවා ආයතන බවට පරිවර්තනය වුණේ නැහැ. එතකොට අර ආයතන බවට පරිවර්තනය වන්නට තිබෙන හේතුව මොකද්ද කියන එක දැන් මෙයාට තේරෙන්න ඕන. සංස්කාර ගැලීමට යම් කිසි හේතුවක් තිබුණා නම් ඒ හේතුවම ආයතන බවට පරිවර්තනය වීමටත් හේතුවක් වෙනවා. එතකොට දැන් මෙයට තේරෙන්න ඕන කාරණාව තමයි අර නාම රූප සංඛ්‍යාත ඇහැකන නාසාදී ඉන්ද්‍රියන් ආයතන භාවයට පත් වීම නිසා පංචස්කන්ධ ධර්මයන් ගැලීමක් ඇති වෙනවා. මේක තමයි පටිච්චසමුප්පාද ධර්මයේ ක්‍රියාදාමය. නාම රූප පත්‍ය සලායතන සලායතන පත්‍ය පස්සෝ පස්ස පත්‍ය වේදනා වේදනා පත්‍ය සංහා ආදී වශයෙන් කීප කරුණු ඔක්කොම මෙතන තියෙනවා. තණ්හා පත්‍ය උපාදානං කියලා කියන මේක ඉතින් අපි හිතින් උපාදාන කරනවා. මේ මම දැක්කයි කියලා හිතෙනවා. මගේ දැකීම කියලා හිතෙනවා. දැකපු රූපයට ආශා කරනවා. අල්ලනවා නැත්නම් ගැටෙනවා. මොකක් කොයි ආකාරයකින් හරි උපාදාන කිරීමක් සිදෙන ඒවත් සංස්කාර ස්කන්ධය ඇතිවීම. මේ සංස්කාර ස්කන්ධය මෙලෙසින් ඈත දැකපු රූපයේ පිළිඳ ඇති වෙනකොට කයින් වචන පිට කරන්නට පුළුවන්. කයින් ක්‍රියා කරන්නට පුළුවන් වචනය සිතින් මේ වචන පිට කරන්නට පුළුවන් සිතේ සිතිවිලි ඇති කරන්නට පුළුවන් කායික ක්‍රියා හෝ වාචික ක්‍රියා හෝ මානසික ක්‍රියා සිදු කරන්නට පුළුවන් අපි දැන් ඇහැට දැක්ක ලස්සන මලක් කියන මල දැක්කට පස්සේ සමහරට මේ මල ඉඳින්නටත් හිතෙන්නට පුළුවන් නැත්තම් මේ මල කඩා ගන්නට ඕනේ මල ළඟට ගන්නට ඕන මල මට අයිති කර ගන්නට ඕනේ කියලා එහෙම සිතිවිලි ඇති වෙන්නටත් පුළුවන් නැත්තම් මේ මල කොච්චර හොඳ එකක්ද කියලා එහෙම කොච්චර ලස්සන එකක්ද කියලා කොහොම ඕන එකක් සිදුවිලිය තියෙන්න පුළුවන් මේ අවස්ථාවලදී ඕකේ සිත තුළ අර මගේ කියන හැඟීම මම මේ මල දැක්කයි කියන හැඟීමක් ඇති වෙනවා එතන උපාදානයක් තියෙනවා උපාදාන වර්ග හතරක් තියෙනවා කාම උපාදාන, දිට්ඨි උපාදාන, අස්වාද උපාදාන, සීලබ්බ උපාදාන කියන. එතකොට මෙතන අස්වාද උපාදානය කියන එක ආත්මයක් ඇතේ මමය මමයේ මේක බලන්නේ මගේ මේ දැවීම නිසා ඇති වුණු වේදනාව මගේ මමයේ වේදනාව විඳින්නේ මමයේ මේ පිළිබඳ රාග සිතේ ද්වේෂ සිතේ ඇති කරගත්තේ ආදී විවිධ යටිසිතේ පවත්නා වූ ඒ උපාදාන ධර්මයන් ක්‍රියාත්මක වෙනවා එතකොට අර උපාදානය මෙතනකින් ක්‍රියාත්මක වීම නිසාම කායික මානසික මානසික ක්‍රියා කරනවා ඉතින් මල කඩා ගන්න හිතනොත් කඩා ගන්නවා. ඉතින් හිතනොත් එනවා. ඒ වගේ කායික ක්‍රියා ඕන දෙයක් කරන්නත් පුළුවන්. සිතින් ඕනේ සිතිල්ල සිතන්නත් පුළුවන්. වාචික ක්‍රියා ඕන එකක් කියන්නත් පුළුවන්. කායික වාචික මානසික ක්‍රියා මේවා සිදු වෙනකොට භව කර්ම භව රැස්වීමක් සිදුවෙනවා. දැන් මේ උපාදාන පත්‍ය භවෝ කියන එක මේ ජීවිතයේදී මෙලෙසින් ක්‍රියාත්මක වෙනවා. දැන් අවිද්‍යාවේ සිට මේ දක්වා කියපු කරුණු ඔක්කොම ඇහැට රූපයක් පෙනෙන විට ක්‍රියාත්මක කරන ආකාරය මේකට අවබෝධ වෙන්න ඕනේ. ඊ අවබෝධයේ පළල වශයෙන් Tamanටම තේරෙන්න ඕනේ කනට නාසයට දිවට ශරීරයට මනසට දසේන්ද්‍රයන්ට මේ ධර්මයන් මෙලෙසින්ම තමයි ක්‍රියාත්මක වන්නේ කියන කරුණ. එතකොට දැන් ඔන්න ඒ ආකාරයෙන් කර්ම භව රැස්වීමක් සිදු වෙනවා. භවපත්‍ය ජාති කියලා ඊළඟට කියනවනේ. පටිච්ච සම්පදාන විතර කරනකොට ජාතිය කියන්නේ යමක පහළ වීම. ඕනෑම තැනක පහළ වීමක්. අලුත් භවයක පහළ වීමක් වෙන්නට පුළුවන්. මේ භවය තුළම පහළ වීමක් වෙන්නට පුළුවන්. දැන් ඇහැට රූපේ දැක්කාට පස්සේ අර කලින් තිබුණු රූප සංඥාව පහළ වුණා. කලින් නොපතුණු රූප චක්කු සම්පස්සජා වේදනාව පහළ වුණා. කලින් නොතිබුණු රූප සංචේතනා පහළ වුණා. කලින් නැතිබුණු කර්ම භව පහළ වුණා. මේක જાතියක්. පහළ වීමක්. මේ පංචස්කන්ධ ධර්මයන්ම පහළ වීමක් සිදුවන්නේ. කලින් නොතිබුණු උපාදාන ධර්මයන් ඇති වුණා. එතන තියෙන්නේ පංචස්කන්ධ ධර්මයක්මයි. මෙයා හිතනවා ඇති මේ අපි උපාදාන කරන්නේ බාහිර අරමුණේ කියලා. ඇහැට පේන රූප කනට පේන ඇහෙනට ඇහෙන ශබ්ද ආදී බාහිර අරමුණු අපි උපාදාන කරන වේදාකාරයෙන් කියලා මේ අය සමහර විට සිතනවා වෙන්නත් පුළුවන්. නමුත් අපි උපාදාන කරන්නේ අපේම පංචස්කන්ධ ධර්මයන් ඒ හැර වෙන කමක් නෙවෙයි. වේදනා උපාදාන උපාදාන කරන සංඥාව හෝ සංඛාරෝ විඥානෝ රූපස්කන්ධය උපාදාන කරනවා. පංචෝපාදානස්කන්ධය කියන්නේ එතෙන් ඒ උපාදාන අපේ පංචස්කන්ධ ධර්මයන්ම අපිම උපාදානස්කන්ධ කරනවා විනා බාහිර ලෝකයක් සත්‍ය වශයෙන් උපාදාන කරන්නේ ඒක සාමාන්‍ය ලෝක සත්‍යයට තේරුම් ගන්නට බෑ නමුත් ඒකේ උපාදාන කරන එකත් පංචස්කන්ධ ධර්මයන් පහළ වීමක් යාත්‍යක් පහළ වීමක විශේෂණයි දැන් අපි මේ ඇහැට රූපේ දකින විට වර්තමානික වශයෙන් ওই විදිහට වෙදක්පා පරිච්ඡම්පාදයන් ක්‍රියාත්මක වන ආකාරය දකිනවා. අපි හිතමු මේ ඇහැට දැකපු රූපය අද දැක්කේ තව සුමානයකට පස්සේ මේ ගැන සීපත් වෙනවා. සුමානයකනේ සමහරට මාසයකට දෙකකට අවුරුද්දකට අවුරුදු 5කට 10කට පස්සේ හරි ඒ ගැන සීපත් වෙන්නට පුළුවන්. ඇහැට පෙනෙන රූපේ පිළිබඳ සද්ද ඇලීමක් ඇති වුණා නැත්නම් සද්ද ගැටීමක් ඇති වුණා කවලාකාර ආකාරයෙන් හෝ මනසට කාල දීන තත්ත්වයක් ඒ තුළින් උද්ගත වුණා නම් ඇත්තෙන්ම ඒ දකින ලද ආරම්මණය නැවත නැවත ඒ රූප ආරම්මණය අනාගත බවලදී සිහි වෙන්නට පුළුවන්. සමහර විට මරණ මොහොතේ වස්ී වෙන්නට පුළුවන්. එතකොට ඒ අනාගතයේදී අනාගතය කියන්නේ මේ වර්තමාන සනේත පසු ඕනම අවස්ථාවක් අනාගතයි. ඒ අනාගතයේදී ඒවා සිහිපත් වෙනකොට එතන පංචස්කන්ධ ධර්මයන්ගේ පහළවීමක් ධාතියේ පහළවීමක් කියනවා. එතකොට ජාතිපත්‍ය ජරා මරණ. ජාතිය ඇති වෙනකොට ජරාවක් වෙනවා මරණයක් වෙනවා. සාමාන්‍යයෙන් මිනිස් හිතන්නේ ජරාව මරණය කියන්නේ මේ වාසයට ගිහිල්ලා උන්ටම දුබල වෙලා ජීවිතේ නැතර නැතිලා යන එක ජරා මරණ ඒකත් ජරා මරණ තමයි. ජරාව කියන්නේ මෝරණ තත්ත්වයටපත් වීම. මරණය කියන්නේ නැතිවීම කියන්නේ. එතකොට ඇහැට රූපේ පෙන්ලා යම් කිසි පංචස්කන්ධ සංඛ්‍යාත ඒ නාම ධර්මයන්ගේ සහ රූප ධර්මයන්ගේ ඇතිවීමක් ජනිත වීමක් පහළ වීමක් ජාතියක් සිදු වුණා නම් ඒවා ඒ විදිහටම පවතින්නේ නැහැ. නැති වෙනවා නිරුද්ධ වෙනවා මරණයටපත් වෙනවා වෙනස් මෝරණ තත්යකටපත් වෙනවා ජරාවටපත් වෙනවා එතකොට දැන් දකින ලද රූපයේ පිළිබඳ පහළ වූ මේ පංචස්කන්ධ ධර්මයන් ජරාවට ගියා මරණයටපත් වෙනවා ඒ දකින් දැන් දකින ලද රූපයේ අරමුණු කරමින් අනාගතයේදී යම් කිසි පංචස්කන්ධ ධර්මය පරම්පරාවක් ඇති වී ඇතිනම් ඒ ඇතිවිය හැකි සියලුම පංචස්කන්ධ ධර්මනොත් ජරාවට යනවා මරණයටපත් වෙනවා. ජාතිය එනකොටම ජරා මරණයත් එතනම තියෙනවා. එතකොට ජාතිපත්‍ය ජරා මරණ. මෙන්න මේ විදිහට මේ පංචස්කන්ධ ධර්මයන්ගේ ක්‍රියාදාමය තුළින් මේ පටිච්චසමුප්පාද ධර්මයේ ක්‍රියාත්මක වන ආකාරය මේ ජීවිතයේදීම ක්‍රියාත්මක වන ආකාරය මේ ඇයට පැහැදිලිවම පෙනෙන්නට ඕනේ. ඉන්ද්‍රිය හයතම මේ දර්ශනය හරියටම අවබෝධ වුණොත් මේ අය කිසිදාක අවබෝධ නොකළ පටිච්චසම්පාද ධර්මයන් ගැන අවබෝධයක් ඇති කර ගන්නට පුළුවන් වෙයි. ප්‍රඥාවේ මට්ටමට අනුව මේ ප්‍රඥාව මත කෙනෙකුට ඔය මම මේ අදහස් කරන දේ අවබෝධය ලැබී කියලා හිතන්නට බෑ. තමන්ගේ ප්‍රඥාව ගැඹුරු නම් මා කියන මේ ගැඹුරු අවබෝධය මොකක්ද කියලා මේ ඇතම තේරෙයි. දැන් ඉතින් ජරා මරණ ආවා. ඉතින් ඒක දිගින් දිගට ඔය විදිහට ක්‍රියාත්මක වෙනවා. අපිට මරණ මොහොතට පත්වන්න සිදුවන අවස්ථාවක් අනිවාර්යයෙන්ම නැතෙන්දී ওই විදිහටම පංචස්කන්ධ ධර්මයන් අරමුණු වෙනවා. ඒ පංචස්කන්ධ ධර්මයන් අරමුණු වෙනකොට කර්ම භවත් ඒ පංචස්කන්ධ ධර්ම වලම කොටස ඒකේ ප්‍රතිපාකයක් වශයෙන් අයගේ අනාගත භවයේදී පුනර්භවයක් ගැන දෙමින් ජාතියක් ගැන නෙන්න පුළුවන්. එතනත් ජාති ජරා මරණ කියන කරුණු අනාගතයට සම්බන්ධ කරලා ඕනේ නම් විස්තර කරන්න පුළුවන්. මේ කියන කරුණ මේ ඇට දැන් දැන් මම මේ කියන කාරණාව තුළින් පහසෙන් අවබෝධ විය යුතුයි. දැන් අපි අබව තුනකට සම්බන්ධ කළ මේ පටිච්චසම්පාදයේ කතා කරන විට ගිය ආත්මේ අවිජ්ජා තිබුණ අවිජ්ජා පත්‍ය සංස්කාරා ඒක නිසා කුසල කුසල කර්ම සංස්කාර රැසන ඒ කර්ම සංස්කාර මරණ මොහොතේ ජීවිතවතන ඒක නිසා සංඛාර පත්‍ය විඥාන මේ භවයේ ප්‍රතිසන්දි විඥානේ ගත වෙන දුන්නා. මේ භව තුනකට විස්තර කරනකොට ඕක කියනවා. ඕක අතීත වටේ වශයෙන් දැක්කේ. එතකොට දැන් අතීත ගිය ආත්මයේ සංගිය ආත්ම කියන්නේ ගිය භවවලදී අපගේ සිත තුළ අවිද්‍යාව තිබුණා. මේ භවෙත් රහත් වෙලා නැත්නම් අවිද්‍යාව තියෙනවා ක්‍රියාත්මක වෙනවා. දීපවලදී අපි අවිද්‍යාව පාදක වෙච්ච නිසා ප්‍රත්‍ය මූලිකට මූල වෙච්ච නිසා කර්ම සංස්කාර පැස්කලා මේ ජීවිතයේදී රහත් නොවේ සිටින පිටින තාක්කල්ම අවිද්‍යාව නිරුද්ධ නොවේ තිබෙන තාක්කල්ම කර්ම සංස්කාර රැස් වෙනවා. ඒකට කියන ජීව භාවයේ පමණක් සීමා කරන්නට අවශ්‍යකමක් කිසිසේත්ම නැති බව දැන් අවබෝධ වන්නට ඕන. මේ භවයේ සුවකයන්ම තියෙනවා. ඊළඟට මේ භවයේදී අපිට කර්ම භව රැස්වි රැස්වි යනකොට ওই කර්ම භව නිරුද්ධ වී නිරුද්ධ වී ජාති ජරා මරණ ආදී එනවා. ඒ හේම නිසා අනාගතයේදී යම් තැනක පුනර්භවයක් සිදු වෙනවා නම් ඒ අනාගතයේ සිදුවුණු පුනර්භවයෙන්ම සිදුණු ආකාරයම මේ භවයේ පුනත් භවයේදී දීමේ සිදුවන. ඒකට අනාගත භවයේ මේ භවයේ මුලට සම්බන්ධ කරන්න පුළුවන්. මෙහිදී පැහැදිලිවම එතකොට තේ දර්ශනය වෙන අවබෝධය වෙන මේ පටිච්චසම්පාද ධර්මයන් එක භවයකට සම්බන්ධ කරලා විස්තර කරන්නට පුළුවන් කියන කාරණා. එතකොට මේ පරිසම්පා ධර්මයන් එක භාවයකට විස්තර කරලා කටයුතු කරනකොට ඒ අවබෝධයේ පැහැදිලිව අත්දැක්ක දැකපු කෙනෙකුට පරිසම්පාදයේ ධර්මයන් එක පැහැදිලිව ගැඹුරින් ඒ වගේම ප්‍රායෝගික වශයෙන් අත්දකින්නට පුළුවන් ශක්තිය ලැබෙනවා. මේ ඉදිරි දේශනාවලදී අපි ප්‍රායෝගික පැත්තට බර කරලා මේ පරිසම්පා ධර්මයන් ජීවිතයට එකතු වෙන ආකාරය කියන්නේ පටිච්චසමුප්පාද ධර්මයන්ගේ නිරෝධය අත්දකින ආකාරයෙන් දේශනා ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙන. ඒ තුළින් නිවනට ඕන නැති කෙනෙකුට ඉදපත් කර ගන්නට පුළුවන්. ඒ සඳහා මේ කියන ලද කරුණු පිළිබඳ අවබෝධය මේ ඇයට තිබීම අත්‍යවශ්‍යම නිසා තමයි අපි අද ඒ කරුණු ටික ඉදිරිපත් කරන්නේ. එතකොට මේ දේශනාව අද දිගට කරන්නේ මෙතනින් අපි නවත්තනවා මේ දක්වා තියෙන ලද කරුණු වල කෙටි සාරාංශය ප්‍රකාශ කරලා. අපි මේ පටිච්චසම්පාදයන් ආත්ම තුනකට නෙවෙයි එක භාවයකට සම්බන්ධ කරලත් විස්තර කළ හැකි ආකාරයක් තිබෙනවා. ඒක විස්තර කරන්නට ගිහිල්ලා අපි කියේ ඇහැට රූප පෙන්වන්නට පස්සේ ඒ වගේම කනට ශබ්ද නාසයට ගඳ සුවඳ ආදී ඉන්ද්‍රියන්ට අරමුණු හමු වුණාට පසුව ක්‍රියාත්මක වන්නේ පංචස්කන්ධ ධර්මයන් කියන කතාව. එතකොට මේ පංචස්කන්ධ ධර්මයන් ක්‍රියාත්මක නොවන අවස්ථා තිබෙනවා. ඒ වගේම රහත් වූ කෙනෙකුට නිරායාසයෙන් මේ කාන්තස්කන්ධ ධර්මයන්ගේ ක්‍රියාත්මක වීම විශේෂම නාම ස්කන්ධයේ ක්‍රියාත්මක වීම සිදුවන්නේ නැහැ. මේ දෙකම මේ ඇයිද තේරුම් ගන්නට පුළුවන් ශක්තිය තිබෙන්න ඕනලෝනේ අවිද්‍යාව පාදක වෙච්ච නිසා මේ ධර්මයන් මේ ආකාරයෙන් ක්‍රියාත්මක වෙනවා කියන්නේ. එතකොට ඒ අවිද්‍යාපත්‍ය සංඛාරා කියන වචනය සංඛාර නිසා ඒ වේකාලේ සිටින සංස්කාර පහළ වෙච්ච නිසා නැවත නැවත විඥාන පහළ වෙනවා. ඒ කියන්නේ අර රූපේ දැකලා විවිධාකාර සංස්කාර ඇති වෙනකොටම ඒ සංස්කාර නිසාම නැවත නැවත ඉතින් මනෝ විඥානය ඇති වෙන්න පුළුවන්. ඒ රූපේ නැවත නැවත බලනවා චක් විඥානය ඇති වෙන්න පුළුවන්. සද්දයන්න් සෝත විඥානය ඇති වෙන්න පුළුවන්. විවිධාකාර විඥානයන් පහළවන්නට පුළුවන්. මේක නිසා පටිච්චසම්පාදයේ විස්තර කරන එක් අවස්ථාවකදී බුදුජානන් වහන්සේ දක්වනවා සංඛාරපත්‍ය විඥානං කියන්නේ විඥානය කියන්නේ මොකක්ද කියනකොට චක්කු විඥාන, සෝත විඥාන, ගහන විඥාන, ජීවා විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියලා. මේ විඥාන හයයි කියන්නේ. මේක අවිද්‍යාපත්‍ය සංඛාර සංඛාරපත්‍ය විඥානං කියන එකට ප්‍රතිසන්දි විඥානය කියලා කිව්වොත් එහෙම. කියන්නේ සංස්කාරපත්‍ය විඥානං කියන්නේ ප්‍රතිසන්දි විඥානය කියලා අපි කිව්වොත් එහෙම. ඔය බුදුහාමුදුරුවෝ කිව්ව ඔය දේශනාව එතෙන්ට ගැලපෙන්නේ නැහැ. ප්‍රතිසන්දි විඥානයේ චක්කු විඥානයක් නෙවෙයි සෝත විඥානයක් නෙවෙයි ගහන විඥානයක් නෙවෙයි ජීව විඥානයකුත් නෙවෙයි කාය විඥානයකුත් නෙවෙයි ඒකක්වත් දෙතර නැහැ එතකොට ඒක නිසා මේ ප්‍රායෝගික වශයෙන් පටිසම්පාදන්නේ ගෙදින්දා ජීවිතයේ ක්‍රියාත්මක කරන ආකාරය තමයි බුදුහාමුදුරුවෝ බොහෝ විට දේශනා කරලා දෙන්නේ ධර්මයද දැසිලා එකයි මේ තියෙන ප්‍රශ්නේ. එතකොට මේ සංස්කාර ධර්ම ගැලීම නිසා මේ ආකාරයෙන් විඥාන පහළ වෙන මේ හැම අවස්ථාවකදී සිදුවන්නේ මොකද්ද? අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප නාම රූප පත්‍ය සලආයතන කියන ඒවා ඔය ප්‍රායෝගික වශයෙන් සිදුවෙන එක. ඒක පස්සේ ඉතින් අර වේදනා සංඥා සංඛාර විඥාන ඇති වෙනවා කියන එක තමයි. ඉතින් මේ වේදනා පත්‍ය තණ්හා තණ්හා පත්‍ය උපාදාන ආදී වශයෙන් දක්වන්නේ උපාදාන පත්‍ය භවෝ භව කියන කතාව. මේ ආකාරයෙන් මේ පංචස්කන්ධ ධර්මයන් ක්‍රියාත්මක වීම නිසා නැවත ඒ පංචස්කන්ධ ධර්මයන් පහළ වෙනකොට જાතියක් තියෙනවා ඒ පහළ වූ පංචස්කන්ධ ධර්මයන්ගේ ස්වરૂපයේ ඇතිවෙච්ච ගමන් මද වේලාවක් පැවති ලක්ෂණයක් පැවතිලා නැතිලා යන එක නිසා ජරාවක් මරණයක් තියෙනවා ඒ අනාගතයේදී ඉපත් වෙලා ඒ පංචස්කන්ධ ධර්මයන් ඇති වෙන්න ඉඩ තිබෙන නිසා අනාගතයේ જાතිය ගැනීම සඳහා මේ පංචස්කන්ධ ධර්මයන්ගේ සංස්කාර ගලණය හේතු වෙනවා ඒක නිසාම මේ අර බහපත්‍යා ජාති කියන කතාව ජාතිපත්‍යා ජරා මරණ කියන කතාව තේරෙන්නට ඕන. ඉතින් මේක මරණ මොහොතකට අපි සිහිපත් කරොත් මරණ මොහොතේදී මේ කම්ම සංස්කාර රැඳෙලා අනාගත භවයකදී නැවත පුනක් භවයකින් දිනා රහත් නොවි සිටින සෑම කෙනෙකුට මේ දේ සිදු වෙනවා. ඒ අනාගතයේදී කර්ම භව රැඳෙලා අනාගත භවයක් පහළවන්නේ යම්සේද එලෙසින්ම තමයි මේ භවයේ හට ගැනීම සිදු වෙන්නේ. එතකොට මේ පරිසම්පන්න ධර්මයේම එකම භවයකට සීමා කරලා විස්තර කිරීමක් එතෙන්දී සිදුවන්නේ. මේ ආකාරයෙන් අවබෝධ කර ගැනීම තුළින් මෙයට පුළුවන්කම ලැබෙන්නේ පටිච්චසමුප්පාදයේ පිළිබඳ ගැඹීරු අවබෝධයක් එකින්දා ජීවිතයේ ප්‍රායෝගික වශයෙන් පටිච්චසමුප්පාදයන් ක්‍රියාත්මක වීම පිළිබඳ අවබෝධයක් ඇති කර ගැනීම. මේ දක්වා කියන ලද කරුණු වල කෙටි සාරාංශය ඒ අපි ප්‍රකාශ කළේ. හොඳයි එහෙනම් කල්පනා කරන මේ දාණය දුන්නා ඒ වගේම මේ ධර්මයේ ශ්‍රවණය කළා මේ සෑම කුසල ශක්තියින් මේ අටත් මේ පටිච්චසමුප්පාද ධර්මයන්ගේ අවබෝධය යථා පරිදි අවබෝධ කර ගැනීමට ලැබේවා සෑම බුදු කෙනෙම බුදුවන්නේ පටිච්චසමුප්පාද ධර්මයන් නම් ලෝම ප්‍රතිලෝම වශයෙන් විමර්ශනය කිරීම තුළින් අපේ උපදේශ පැල පැලලා අදත් මේ පටිච්චසමුප්පාද ධර්මයන් පැතිලුවම වශයෙන් විමර්ශනය කළ අවබෝධ කර ගැනීම තුළින් නිවන් ලැබුපායේ සිටිනවා. මේට කවදා හෝ දවසකදී මේ පටිච්චසමුප්පාද ධර්මයන්ගේ පැහැදිලිව ප්‍රත්‍යක්ෂ අවබෝධය තුළින් නිර්වාණ අවබෝධය ලැබීමට හේතු වාසනා වේවා කියලා ආශිර්වාද කරන්න. එසේ කරලා මෙම දේශනාව දැන් නිම කරන්න. හොඳයි දෙවියන් අපි පින්දෙමු ආකාශත්තාන කියන පාඩේ කියන ආකාශත්තාරි බුම්මට්ටා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා සිරන් දක්ඛන්තු ශාසන ආකාශත්තාරි බුම්මට්ටා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා සිරන් දක්ඛන්තු දේශන ආකාශත්තාරි බුම්මට්ටා දේවානාගා මහින්දිකා යන්තං අනුමෝදිත්වා සිරන් දක්ඛන්තු මං පරන්තේ ප්‍රාර්ථනිකා නිමිනා පුඤ්ඤකම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතෝය ඉදම් මේ පුඤ්ඤං ආස්වාක්ඛ්‍යාවානෝතු සම්බ දුක්ඛා පමුච්ඡතු මේ කළ සියලුම කුසල සත්‍යමය ගැමිරේ අපතර සේවා කරනෝ යප්තත් සේවා නිවැරදි සේකරණේ කුසල හේතු වාසනා වේවා අභිවාදන සීලස නිච්ඡං වද්ධා පචායනෝ චත්තාරෝ ධම්මා වර්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආරෝග්‍ය සම්පත්තේ සබ්බ සම්පatti මේ විචරතෝ නිබ්බාන සම්පatti මිනාති සමිඤ්ඤතු සුපත්තේ වානිවා the Deva.